ඇයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවක් ඉස්සන්න වනේ දවස් සතිය ධර්ම දේශනාව සඳහා එක්වන අවස්ථාවක් ඉතින් සීලුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යය පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේසං ධම්මා සුප්පටිවිදිතා පරවාදේසු න මීයරේ තේ සම්බුද්ධා සම්මදඤ්ඤා චරಂತಿ විසමං සමන්ති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඒ ගමනේ ඉපසුගේ දවසේ තිබිච්චේ චාරිකාවට කලින් විනිශ්චය කරගත්තා ඊට පස්සේ සූත්‍රයක් වශයෙන් දේශනාවලිය නම් කරන්නේ ඒ වෙනුවට සංයුත්ත නිකායේ ආරම්භක පරිච්ඡේදයේ තියෙන සගතක වර්ගයේ දේවතා සංයුත්තේ දවසකට එක ගාතාව ගන්න හෝ නැත්නම් ඒකේ ගාථා පෙළ ගැසීලා තියෙන ආකාරයට ධර්ම දේශනා පවත්වමු කියලා. කියනවා අපි මේ වටිනා ගාථා රත්නේ උද්දුස කරගත්තේ ඒ සංයුත්ත නිකායේ පොත් හයක් තියෙනවා 1 2 3 4 5 1 1 2 3 4 5 2 කියලා 5 1 5 2 කියලා ඉතින් හයක් නැත්නම් පහකට තමයි කරලා තියෙන්නේ. ඒකේ පළවෙනිම පොතේ සගතක වර්ගයේ දේවතා සංයුත්තේ තියෙන ගාතාවක් අපපටි විදිත කියන ප්‍රතිවේද නොකරන ලද කියන අදහසයි සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රයේ නම දීලා තියෙන්නේ. ඒකට හේතුව යේසං ධම්මා අපටි විදිතා කියලා තමයි මේ දැන් අපි ඔය ඉදිරිපත් කරපු ගාථාවට ප්‍රශ්න ගාථාව ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න ගාථාව ඉදිරිපත් වෙන්නේ දේවතාවික මාර්ගයේ. මේක සාමාන්‍යයෙන් ਸਰවචන් වහන්සේගේ දිනචරියාවේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලා සිද්ධ වෙන දෙයක්. ඔකෝම සාමාන්‍ය මිනිස්සු නිස්සද්ද වෙනකොට සරුවචන් වහන්සේ තමන්ගේ සිංහ සෙයියාවෙන් ඇලවෙලා ඒ වෙලාවේ ඒ ප්‍රශ්න කරන තියෙන සං අපිට නිමිති ගෙනත් දෙන්න තියෙන ඒ దేవතාවය ඇවිල්ලා බුදුහාමගේ ප්‍රශ්න අහනවා. ඉතින් ආහන වෙලාවේදී බුදුහන්සේ ඒක අර ඉන්න ඉරියව්ව බාධා කරගන්න නැතුව පුළුවන් තරම් ඒ దేవතාවගේ ප්‍රශ්න උත්තර දෙනවා. අනිත් හැමවත් වෙලා ඇති ඉතින් ඒ නිසා ඒව ඔක්කොම එකතු කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේවතා සංයුත්තේ කියලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒකෙන් ගොඩක් සගාතකයි. ගාථා වලින් අහන්නේ ප්‍රශ්න. ඒ නිසා මේකට සගාතක වර්ගය කියලා තියෙනවා. නමුත් තියෙන්න පුළුවන් දේවතාවෝ ඇවිල්ලා ගාථා නැතිව ප්‍රශ්න අහන්න පිළි තියෙනවා. ඉතින් මේ වාගේ දේවතාවෙක් ඇවිල්ලා ගාථාවක් මාර්ගයෙන් සරත්නෝර ජේතවනාරාමේ මධ්‍යම රාත්‍රියේ සර්වචනාංශයෙන් අසලද ප්‍රශ්නයක් ප්‍රශ්න ගාතාව නෙවෙයි මම අද මුලින් උද්දුත කළේ උත්තර ගාථාව. නැත්නම් සරුවචනස විසින් දේශනා කරලා ගාථායි. ඉතින් මේක හරි ලස්සනයි, ලය එකමයි. එකම වචන පාවිච්චි තමයි පාවිච්චි කරන්නේ. පොඩි දෙයක් එහෙම කළා සරුවචනසේ ප්‍රශ්නෙම උත්තර දෙනවා. ඉතින් කියනවා මේ විදිහට යනකොට දුවට ප්‍රශ්නේ අවබෝධ කරලා ප්‍රශ්නෙම උත්තර දෙන්න එයා අනාගාමී වෙන්න ඕනේ කියලා මම ඒ ගුරුමෙදී කියව පොතක ලියලා තියෙනවා. අනිත් එකන ප්‍රශ්න පටලවා ගන්න. පටලවාගෙන අර මනුස්සයා දීපු ලනුව කනවා. ඊපස්සේ හොඳට විස්තර කරපුවා උත්තරය ඇතුලේ. නිසා හොඳට ප්‍රශ්න අහුම්කම් දෙන්න ඕනේ. ඒක ඥානාරාම සෝවාන්සේ මතක් කරේ කමඨාන් සූත්‍ර කරනකොට කියන දේ හොඳට අහගෙන ඉන්න එයා එයාම උත්තරේ කියනවා. හැබැයි අර වලිගෙයි ඔළුවයි මාරු කරලා තියෙනවා. ඒක ඔක හරවලා දීපු ගමන් එයාට තේරෙනවා එයාගේම වචන වලින්ම උත්තර දෙන්නේ. වෙන වචන දාන්න මෙපා දාපු ගමන් ඒක දිගේ පටලවෙනවා. ඒකයි ඔය ගෙවල් වල දික්ක සාද වෙන්නේ. යැනි ගහනවා ඒ විදිහටමයි ගහන්න ඕනේ. වෙන විදිහට ගහන්න යන්න එපා. වෙන ආයුධ ගන්නත් එපා. ඒකම අරන් අනිත් පැත්ත අරලා දීපුවාම බබා බාර ගන්න එකයි තියෙන්නේ. මේ මම මේ ගෑනිට කාලා පුරුදු වෙලා කියන එක නෙවෙයි. මම කරලා නැහැ. මම හම්බුනනම් ඔය ටික තමයි වෙන්නේ. හම්බුනනම් ඒක තමයි වෙන්නේ. ඒ ප්‍රශ්නේ එන තාලේ තේරුම් ගන්න නැතුව උත්තර දෙන්න හදනවා කියන එක ওই පක්ෂේ ගන්න එකක්. දේවතාවෝ දන්නවා ගෑනුත් දන්නවා. එහෙනම් ඉතරයි යා. බුදුන්සේ එහෙම කරන්නේ ප්‍රශ්නෙමයි උත්තරේ දෙන්නේ. ඉතින් ඒ නිසා මේ යේසන් ධම්ම අපපටිවිච්ඡා කියලා ප්‍රශ්නේ අහන්නේ දේවතාවා. යමෙක් ධර්මේ මනාකොට සාකල්ලියේ කේවල පරිසුද්ධ වශයෙන් දන්නේ නැහැ කියන එක තමයි සොයිස පරිවර්තනයේ සහ අපේ බුද්ධ ඥාන පරිලතෙන් තියෙන්නේ. ධර්මිකුට ධර්මයේ වැටෙන්නේ නැහැ. අපි දන්නේ ඔච්ච පිටක ධර්මය කියලා අපි කියන්නේ. ඒ නැත්නම් 84000ක් ධර්මද. මෙතන ධර්ම කියලා කියන්නේ යමක් කියන එකයි. යමෙකුට තේනකොට යමක් හොඳට වැටෙන්නේ නැත්නම් ඒ කියන්නේ නීතාර්ථ නීයාර්ථ කියන දෙක වැටෙන්නේ නැහැ. අර්ථ ධම්ම කියන දෙක වැටෙන්නේ නැහැ. උනත වර්ගයේ වටිනාකම සහ ඇතුලේ අර්ථය කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඔය තේරෙන මොනවද එකක්? ඉතින් ඒකට තමයි කතා කරන්නේ. ඒතර ප්‍රශ්නේ හරියට ඇහෙන්නෙත් නැහැ එක පැත්තකින්. අද දෙන උත්තරෙන් අලුත් ප්‍රශ්න ඇති කරනවා. ඒක තමයි අද බුද්ධ ආගම වෙලා තියෙන්නේ. එදා බුදුරජාණන්සේගේ ඒක තිබුණේ නැහැ. ඒකට තිබුණ හැම ප්‍රශ්නයක්ම එන්න ඇරලා හොයාගෙන ගියෙත් නැහැ. ඒකට ඒ මාර්ගයේම උත්තර දුන්නා. පිට දේවල් ගත්තෙත් නැහැ. ඉතින් ඒක මම හිතනවා මේ සූත්‍ර විග්‍රහ කරනකොට අපිට වැටහෙන්න ඕනේ. වැටුණොත් දේශනේ සාර්ථකයි. ඒව නැත්නම් අපි ඉතින් නැවත නැවත ඒක තේරුම් ගන්න ඕනේ. සගත වර්ගයේ වුණත්, දේවතා සංහිත්‍යයේ වුණත්, වෙන සූත්‍රයක් වුණත් අපිට ප්‍රශ්නේ මතුවෙන්නේ උත්තරයක් දෙන්නයි. ප්‍රශ්නෙට කෙනෙලිකම් කරන්න එපා. හොඳට ප්‍රශ්න විග්‍රහ කරන්න. ප්‍රශ්න එළියා ගන්න. උත්තරේ එතන තියෙනවා. නැත්නම් යේසන් ධම්ම අපරිවිතා පරවාදේශු නීයරේ. යම් කිසි කෙනෙකුට ඇතිදී නැත්නම් යමක් නැතෙන්නේ නැත්නම් අපේ වචන කියන ලුණු මිරිස් කන මොලයක් නැත්තම් පරවාදේශු නියතේ ඕනම කෙනෙකුගේ බයිලාවක් අහන්න. ඒ අනුව යන. අහවල් එක යන පස්සේ යනවද මේක හරිද මේක වැරදිද කියලා ආචෛත්‍ය ගුණා බැඳා වගේ යනවා මිසක්කා කිසිසේත්ම ප්‍රත්‍යක්ෂණයක් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණේ ඇත්තෙත් නැහැ මේගොල්ලන්ගේ චරිතේ. ඒක නිසා කවුරු ඇවිල්ලා ලස්සනට කතා කරොත්, හයියෙන් කතා කරොත්, සුන්දර විදිහට කතා කරොත්, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරොත්, කළුවමට වැඩිය සුදුහම තියෙනවනම් බුද්ධම විදියට පිටිපසින් යනවා. ඉතින් මේකට කියනවා ප්‍රමාණකරණය කියලා. මේ ප්‍රමාණීකරණය වෙන්නේ රූපෙට. රූප ප්‍රමාණයට යන්නේ. නිසා ටෙලිවිෂන් ආවට පස්සේ බාන සම්පූර්ණයෙන් වෙනස්. ටෙලිවිෂන් එකේ ඉස්සෙල්ලා රේඩියෝ එකයි. රේඩියෝ එකේ ඉස්සෙල්ලා වෙන බණ. රේඩියෝ බණ සම්පූර්ණයෙන් වෙනස් කරා. ඒක කිරි වජිරාරාමි. ඒ කිරි ධර්මපාලතුමා. ඉතින් ටෙලිවිෂන් ආවට පස්සේ වෙනම ගායකයෝ ටිකක් ඉන්නවා දැන්. වෙනම නළුව ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පෙනුම තමයි කටියට අවශ්‍ය කරන්නේ. එව්වයි මේ සාමාන්‍ය අසභ්‍ය රූප තියෙන මේ දෙකේම එකම ක්‍රමයකට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. මේකප් එක තියෙනවා, ලස්සන කතා කරනවා. එතන ධර්මයේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. දැන් ධර්මයේ තියෙන කොට ප්‍රණයක් තමයි වික්ත ප්‍රතිබල කෙනා සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රියමනාපයි. මොකද මේ ප්‍රියමනාප භාවයට ඇති මේ සුන්දර පෙනුම විතරක් ගන්න එක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඊට පස්සේ එකක් තියෙනවා ගෝස ප්‍රමාණි. ගාක් ජනප්‍රිය වෙලා හරිය දක්ෂයි කියලා කිව්වොත් කතෝලික මුස්ලිම් මොනක් කවනේ බණ අහන. ඒ මොකද ගෝසාව ගිහිල්ලා දැන්. ඉතින් අපිත් ඒ ඒ ඒ වැල පිටිපස්සේ යන්න. ඒ දෙකටම හේතුව රේඩියෝ එකයි ටෙලිවිෂන් එකයි. ඉස්සරේම නැහැනේ ආමුදු කෙනෙක් ගමෙන් ගමට යනවා. එදා හන්දාවට මඩුවට රැස්සලා බන් ටිකක් කියනවා. ඔගේ ගෝසාව ඉච්චර යන්නේ නැහැ. ඒ නිසා ආමුදුරන්ට දීර්ඝායසයි. අහන මනුස්සයත් ඒකටම සැපේලා පිළිවිලා පිළිවෙල කියලා අහනවා. ඉතින් මේ අනක්‍රමයට පරවාදේසු මීයරේ කවුද මොනවද කියන්නේ? හාව පිටිපස්සේ ගිය අහත කඩා වැටෙනවා කියපු හාව පිටිපස්සේ ගිය ගොන් රැළ වගේ සත්තු ටික වගේ ඔක්කොමලා අහව අහිංසකයි බොරු කියන්නේ නෑනේ දුවන දිවිල් හැටි ඇත්තටම නේ දුවන්නේ කියලා ඔක්කොම කැලේ කඩන්න දුවන අර සිංහාවලෝකනේ බල්ල කොහෙද යකෝ මොකද යකෝ කියලා අහන්න කාටවත් එහෙම වික්ත බවක් ප්‍රතිබල බවක් ගාක් දුර්ලභ වෙච්ච සමාජයක් අද තියෙන විශේෂයෙන්ම මේ IT ටෙක්නොලොජි එක නිසා මිනිස්සු ඔක්කොම පුම්බන රෝබෝලා වෙලා. එහෙම නැතුව මේ තමන්ගේම චර්යාවෙන් මේ අපදානීන සම්පායති කියලා තමන්ගේ චරියෙන් චරිතේ චරිතයෙන් සපේලා කියන ගතිය දැන් වැදගත් නෑ ජනමාධ්‍යයට. නමුත් මේ දේවතාව මේක දැකලා තියෙනවා. මේ මිනිස්සයෝ තමන්ට යමක් අවබෝධ කරගන්න බැන්නා ලුණු මිරිස් කන තරම්වත් මොලයක් නැත්තම් මේ උගුණේගේ පස්සපැත්තේ තරම්වත් කල්පනා ශක්තිය නැත්තම් කියන කියන එක නා පිටිපස්ස යනවා. ඉතින් ඒක ධනමාත්‍ය කරන මිනිස්සු හොඳටම දන්නවා මොන්න කුණු වර්පේ ඇති විශේෂරයක් කිව්වොත් ඌක පිළිගන්න. ඒක කිව්වේ හිට්ලර්. එහෙම තමයි හිට්ලර් ජර්මනිය හැදුවේ. මොන කුණු වර්පේ කමන්නේ රාජ්‍ය නායක තුන් හතර සැරයක් හතර සැරයක් කියනකොට කනවා. ඒ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. මනස එක එක දේවල්ට ඇඩ්වර්ට් කරනවා. ඒක තමයි ලෝකයේ අද මොන බිස්නස් එකෙත් වැඩි මුදලක් විලං කරන්නේ. ඉතින් ඒකට මේ සු කන කෑම මේ ලෝකේ හැදිලා තියෙන මානසික රෝග වලින් කියතයි. කායික රෝගවලින් කිත ඔක්කොම කරලා තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් හරහා. අපි පරණ පුරුදු විදිහට කැලීපස්සේ මේ පිටිපස්සේ තියෙන කැලීට ගිහලා මොනවට කඩාන කාලා ජීවත් වෙනවා නම් මොනම ලෙඩක්වත් නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන අහවල් බේත හොඳයි මේක ෆෝමියුලා 1 මේක ෆෝමියුලා 2 මේක ෆෝමියුලා 3 කියලා දෙනවනම් උන්ගේ ෆෝමියුලා එක හරියන. අපි කඹුරු. ඉතින් නගරික ජීවත් වෙන්න වෙනවනම් රාජධානික ජීවත් වෙන්න වෙනවනම් නියංගමක ජීවත් වෙන්න වෙනවනම් අපි කන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් තමයි. ඉතින් ඒකට කියන්නේ පරවාදේසු මීයරේ. ඕන කෙනෙකුට මේ ආවන ආශ්‍රය දාගත් මීයරෙක් වගේ ඇදගෙන යන්න පුළුවන්. ඉතින් මේක පොදු මාතුකාවසෙන් කියලා සුත්තේ තේ නප මුජ්ජ නප බුද්ධන්ති කල්ලි බුදි නැගිටවන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ මේ කාම භෝගයේ කාම සුඛයේ ඉදුරම් පිනවීම කියන සම්පූර්ණ නිින්දේ ඉන්නේ ඒගොල්ලන්ට එයින් එක චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න බෑ. ඒක චිත්තක්ෂණයකට හරි මේ ඉඳුරංගෙන් අයින් වෙලා අපිට එක මොහොතක් අපි සුපබුද්ධං කියන විදිහට සත්‍යයට අවදි වෙන්න අප්‍රමාදයට අවදි වෙන්න බෑ අපි මදයට පමාදයට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඒක හොඳටම පේනවා ගාමේ කැලියට වැඩිය ගමේ වැඩි ගමේට වැඩිය නියංගමේ වැඩි නියංගමේට වැඩිය අගනුවර වැඩි අගනුවරට රාජධානි වල වැඩි. ඔය ජූනයි සම්මත රටවල උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ඉඳුරම් පිනවීමට කාලෙ මැදි. ඒගොල්ලන් කිව්වොත් එහෙම ඔගේ අපරාධේ මේ වයසට ගිහිල්ලා මැරෙන වෙලාවේ Tamandi කියලා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉඳුරම් පිනවි නම් බල්ලු ගුරුවොත් කරනවා. ඔගේ කිරුවට කමක් නැහැ. අවශ්‍ය ටික වෙලාවක් පිබිදීම සඳහා අප්‍රමාදයේ සඳහා සතිමත් වීම සඳහා විනාඩි 5ක් ගන්න කියලා පුළුවන් වෙයිද මේ ජහමණේ අර තේරුම් කළ දෙන්න. මහජනයා කතාවට. ඒගොල්ලෝ කොච්චර දෝ කියන විනාඩි 5ක් වෙන් කරන්න බෑ. මොකද අර ඉඳුරම් පිනවීමටත් ඇවිජතරමදි. ඉතින් ඒ වගේ වෙලාවක බුදුරජාන් වහන්සේගේ කාර්යභාරය මොකක්ද? මේක කියලා දීලා දීලා දීලා කොහොම හරි අනේ මම් බුදු වුණා මට ගෞරවයක් අශ විනාඩියක් හිටපන්කෝ මට ගෞරවයක් අශ විනාඩි 5ක් හිටපන්ද එහෙම කියන්නේ නැහැ බුදුහාම. අන්නේ බුදුහාමරගෙන් පණිවිඩේ දෙව්වන්ට තමයි මේ මේ దేవතාව අහන්නේ සුත්තේ තේ නප්ප බුද්ධන්ති වල තන්නේ කර නින්දක ඉන්නේ. රැයි ඉන්න නිින්ද රැයි නිින්ද කියනවා. දවල් නිින්ද දවල් නිින්ද ඉන්න දවල් දකින්න හිනවට දවල් හීන කියනවා. රැය දකින්න හිනවට රැය හීන කියනවා. ඉතින් මුළු දවස පුරාම හීනක ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ බුදි දන්නේ නැහැ. අන්නේ නේම නිදාගින්න අතරේ පළවෙනිම පිපිදිච්ච එක තමයි බුද්ධ කියලා කියන්නේ. ඒකට ලස්සන වචනේ ප්‍රබුද්ධ. බුදුහාමර තමයි ඉස්සල්ලාම මේ කුකුල් පිටරේ කඩාගෙන ඉරිරව් පැටියන්නේ ඔක්කොම තාම කට්ට ඇතුලේ ඉන්නාම ඉන්නේ නිින්දේ. ඒ නිසා බුද්ධ ප්‍රබුද්ධ ඒකට තමයි අප්‍රමාද කියලා කියන්නේ. අනිත් පැත්ත ප්‍රමාදය, මදය, කාමසපේ. නැත්නම් ඉඳුරන් පිනවීම. ඉතින් ওই දෙක අතරේ ගත කරන පිළිස තමයි යෝගාවචරය. ඉඳලා හිටලා දවසකට විනාඩි 5 10ක් සමානට සතිපත් වෙනවා. ඊටු විනාඩි 25යි නැත්නම් 23යි විනාඩි 50ක් විතර අසතියෙන් ගත කරනවා. කාමයේ ඉන්න බව දන්නවා. ඒක ගැන හරිය කනගාටුයි. ඉච්චරක් සිල් අරගෙන ඉච්චරක් සිලුතු මැද ඉඳගෙන මගේ හිත කොයි වෙලාවෙත් කාමයට තියෙන්නේ කියලා අර විනාඩියක් දෙකක් සතියේ ඉන්න ටිකෙත් ලැබෙද සාපේක්ෂ දැනුමේ මෙයාට ලැබෙන ඒ අවබෝධයේ දුක පිළිස පිටව ගන්න. බලන්නකො මම ගොඩක් වෙලාට අසතියෙන් ඉන්නේ කියලා. හැබැයි යා දන්නේ මම මේ අසතියෙන් ඉන්න බව දන්නේවත් භාවනා මධ්‍යස්ථාන කියන නිසා. සතිය පිටවන්න උත්සාහ කරපු නිසා. සති කමඨාන තේරුම් ගත්ත නිසා කියන සැප හරියක්ම ඒ ඇත්තන්ට නැහැ. ඉති ගොඩාක් කමටහන් දීලා කමටහන් සුද්ධ කරලා භාවනා කරවලා තේරුම් කරලා දෙන්න වෙනවා. ඕක මගේ මෝඩකම මෙච්චරයි. මම කොච්චර සුත්තේතේ සප්පබුද්ධන්ති මම බුද්ධයන් ඉඳද්දිත් ඇවිද්දවන් නැවිද්දන අවදි කරගන්න බැරි තරම් නිින්දින කියලා දන්න එක මොන තරම් ලාභයක්ද කියලා. හරි අමාරු පුත්තජනයට කියලා. එයා හිතන්නේ මගේ අසත්‍යමත් බව දැන ගැනීම කනගාටුවක් කියලා. අසත්‍යමත් බව දන්නේ නැත්නම් ප්‍රතිකර්ම කරන්න බෑ. ඒක දන්නවා නම් ඒ කෙනාට බේත් අහන්න පටන් ගන්නවා. ඒත් තමයි බෙහෙත චීත්තයි. ඒකත් නිකන් ඔපරේෂන් එකක් කරනවා වගේ දත් ගලවන්නේ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා ග්‍රෝස් ගාලා ගහලා ආන්නේ වගේ වැඩක් තියෙනවා. මම වැඩි වෙලාවේ අසතියෙන් ඉන්නේ. හැබැයි මට ඉඳලා හිටලා සමහර පරියන්කවල සතිය පිහිටනවා වගේ කියන මේ සංසන්දනාත්මක දැනුම ඒකට කියනවා සාපේක්ෂතාවය කියලා. අනේ සාපේක්ෂතාවයේ තියෙන කෙනා ගොඩ ගන්න පුළුවන් අයක් තියෙනවා. ගොඩ ගන්න බැරි කෙනෙක් ඉන්නවා. ගොඩ ගන්න පුළුවන් ඒ තමන්ගේ දුෂ්කරතාවයේ ලියලා කියන කෙනාට. මට මේ භාවනා කරනකොට සමානවට මගේ හිත පිටින තමයි සතියේ. මට ඒකේ ඉන්නකොට තියෙන හුඟක් වෙලාවට මගේ හිත ඇබ්බැහියට යන්නේ අසතියට. අන්නේ වෙලාවෙමට අසහනෙ දැනෙනවා. අන්නේ වෙලාවෙමට ආතතිය දැනෙනවා කියලා ලියන්න පුළුවන් නම් කාට හරි. නැත්නම් ලියනවා නම් එයාට උත්තරයක් දෙනවා කියන කමාවක් නැහැ. කමටහන් සුද්ධ කරන්න කමාවක් නැහැ. සමහර වෙලාවෙක ලියවිත්තක් නෙවෙයි කියලා සලකනවා. ඉතින් ඒක නාට ඒකට කර්මස්ථානාචාරයට හිතලා උත්තර දෙන්න ගියොත් තන්නේ කරපටලයි. සමහරු හරියට ලියනවා හැබැයි භාවනා කරලා නෙවෙයි කියන්නේ. පොත් බලලා. මේ ස්වාමීන් වහන්සේ සන්තෝෂයෙන් මෙහෙමයි ලියන්න ඕනේ කියලා රචනයේ ලියනවා. හැබැයි භාවනා කරනකොට කරන්නේ පිටිපස්සට ලඟගෙන මොකක් හරි පොතක් කියව කියව ඉන්නවා. නැත්තම් නිදා ගන්න. රචනයේ ලස්සනට ලියනවා. හැරෙනකොට කීත හැකියි. ඒක ප්‍රබන්ධයක් කියලා. තව මාර කරන භාවනා කරන නිසා කියන්නෙත් නැහැ ඒගොල්ලෝ අපිට අදාළ නැහැ. මුසුගල් වලට ඩාවේ කීයක් හරි පැයට කරබුදිය ගන්න. ඒගොල්ලෝ අපිට අදාළ නැහැ. මේ බණ කියන්නේ හෝ නැත්තම් කමඨාන් සුද්ධ කිරීම කරන්නේ මේක ලියන්න දන්නේ නැති හෝ ලියන කෙනෙක් ඉන්නවනම් එයාට ඕක තමයි දරුවා කාගෙත් ඇති. අපි ඉන්නේ නින්දේ මේ වලින් වර අවදි වෙනවා. ඒ අවදි වෙච්ච වෙලාවට දකින්න දේ කනගාටුවට ගන්න එපා. ඒ ඉන්නේ නම් අපේ තියෙන දුර්ලභකම් තමයි. දුස්සීලකම තමයි. සමාහිත නැතිකම තමයි. නමුත් ඒක වුණත් දන්නේ ඔබ විනාඩියකට හරි අවදි වෙච්ච වෙලාවයි. අප්‍රමාද වෙච්ච වෙලාවයි. සතිමත් වෙච්ච වෙලාවයි. ඒ නිසා සතිමත් බව වඩන්න නම් ඔය කරදරයකට ගන්න එපා. මේක හරි මම්ම දැකපු එක. මේක හරි මෙතනදීම දැකපු එක. මේක හරි මගේම දැකපු එක. මේ මම දැන් මෙතන කියන එක අර්ථකථනයක් මම දෙන්නේ. මම දැන් මෙතන කියලා කියන්නේ බුදු වෙලා භාවනා කරන දකින්න එක නෙවෙයි. මම දැන් මෙතන වගේ කෙලෙසේ දකිනවා. මම දැන් මෙතන මට ඉරියව් පවත්වන්න බැරි බව දකිනවා. මම දැන් මෙතන මගේ හිත පිට යන බව දකිනවා. ඒක වාර්තා කරන්න හරිම අමාරුයි. ඒ රචනා ශිල්පේ පුරුදු කරන්න ඒකට ගොළු භාෂාවෙන් ගොළු නෙවෙයි විවර භාෂෙන් දිතාගෙන හිටියට ඇවිද්ද අවදි කරන්න අමාරු જાතියක් කියලා කියනවා. සුත්‍රයේ තියෙන අප බුද්ධන්ති. බුද්ධි සුත්ත කියලා කියන්නේ බුදියගෙන ඉන්නාට ජාගර කියලා කියන්නේ අවදි වෙනාට ගිය පාර සාකච්ඡාවේ ජාගර සූත්‍රයේ ඒගොල්ල අවදි කරවන්න අයගොල්ල කැමති නෑ ඉඳ ඉඳ අරින්න මට දකින්න මගේ හීනේ. ඒගොල්ල ඉතරයි වාචි වාසන දින මම බුද්ධි මම නැගිටවන්න එපා. කිසි කෙනෙකුට අයිතියක් නෑ මම නැගිටවන්න. ඉඳ ඉඳ අරින්න මට දකින්න මගේ හීනේ ඉතරයි මගේ බලාපොරොත්තු. ඉතින් ඒක තමයි දරුවන් දිගේ අහන්නේ මම බුදිය ගත්තොත් මම නැගිටවන්න එපා. මට මගේ ආතල් එකේ ඉඳ දෙන්න. මට මගේ සෝමියේ ඉඳ දෙන්න. ඉතින් ඒගොල්ල වෙනම කහමර හදාන, ගෙවල් හදාන, ට්‍රිප් ගිහිල්ලා ඒකේ කටි ගාතල් හදා ගන්නවා. හදාගෙන කියනවා මේකට අත තියන්න එන්න එපයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ වාගේ පරිහිතකාමී කෙනෙක් හදාවත් අත තියන්නේ හැබැයි පෙනී හිටන මොකක්වත් නැතුව මම මුළු දවසම අවදිින් ඉන්නේ. උඹලා ඔකට කොච්චර ව්‍යාපාර කරනවද? කිසිම ව්‍යාපාරයක් නැතුව මම බොහොම අවදිින් ඉන්නවා. අර මිනිස්සු ඉඳලා හිටලා දකිනවා. ඊමල්සේ අපිටත් ඇටි ජොල්ලියේ ඉන්නවා. කිසිම දෙයක් වේදම් කරන්නේ නැහැ. ආර්ථික බොහොම දක්ෂ ව්‍යාපාර පිළිලා බුදුහාම ගහ තියෙන්නේ. දේශපාලන වශයෙන් ඉතාම දක්ෂ වැඩ පිළිවෙලක් තියෙන සමාජික වශයෙන් ඉරහඳව බලනවා වගේ බබලන. අර මිදු සැලසුම් කරලා ගෑණියෙකුත් අරගෙන, ගෙවලුත් හදාගෙන, කම්පැනිත් දාගෙන බර වැඩ ඔක්කොම කරනවා. ඒකත් තියෙනවා. අපි සතුටක් විඳිනවා ලොකු සැලසුමකින්. අනේ මොකක්වත් නැතුව මේ සමහර සමාජ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ජොලියේ ඉන්නවා. ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ නේද? කරලා බෑ මොකද මේ කෙනා කාගවත් දෙයක් කඩා වඩා ගන්න නෙවෙයි ඉන්නේ. අන්නේ પરම්පරාවේ මුලින් ඉන්නේ බුදුහාමුදුරුවෝ. බුදුජාන් වහන්සේ ගැන හරි කමන්නේ සතිය පිහිටවන කෙනාට බුදුහාමුදුරුවෝ කියනවා සුප්පබුද්ධම් බබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යම් කිසි කෙනෙක් නිතරම බුදුජානන් වහන්සේ ගුණ සිහි කරමින් බුද්ධහනුස්සතිය එයා උදේ පාන්දර නැගිටින්නේ සුප්‍රබුද්ධව. නැගිටපු ගමන් බුදු බුදු ගුණේ පිළිගන්නේ සුප්පබුද්ධම් පවිජ්ජಂತಿ. සදා ගෝතම ශාවකා. ඒ කියන්නේ නිතරම බුද්ධානුසතිය හරි කායගත සතිය නැත්තම් ආනාපාන සතිය නැත්තම් බුද්ධානුසතිය හිටියත් අපි කියන జాగත නිදි නැහැ. ඉතින් එයා නැගිටවන්න ඕනේ නැගිටලා ඉන්නේ. දැන් මේ దేవතාවා නැගිටපු කෙනෙක්ද නැද්ද කියලා කියන්න බෑ. හැබැයි ඉතින් මේ බණ අහලා බුදුහාමර පොඩක් අවශ්‍යනවා. ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ධර්මයේ හෝ යමක් අවබෝධ කරගන්නේ නැහැ. ඒ අවබෝධ කරගත්තේ නැති කට්ටිය ඕන කෙනෙකුට නොමගරින්න පුළුවන්. ඒකයි මේ තාක්ෂණය මෙච්චර මිනිස්සු අහයලාගෙන කන්නේ. ඒකයි මේ බටහිර සංස්කෘතිය අපේ සංස්කෘතිය 100%ක් හොඳ වෙලා තියෙන්නේ. 100%ක් වනසෙ වනසෙන්නේ. අපේ මිනිස්සු ධර්මයේ දන්නේ නැති නිසා. ධර්මයේ දන්නේ නැත්තේම නෑ. දන්නේ ටිකක් ඉන්නවා මතක තියාගන්න. එහෙම දන්නේ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට ඇද්දක තියෙනවා. නමුත් නැති කට්ටිය අන්ධ භූතව සුද්ධ ගහලත් ඉරුවේ අපිට එකමයි අපිට විදේශ ආධාර දීලා කෙරුවෙත් එකමයි. උන්ගේ සංස්කෘතියයි, උන්ගේ අධ්‍යාපනයයි, උන්ගේ බොන කන සිස්ටම් එකයි අපිට කියලා දෙනවා. ඉතින් අපේ තිබුණ තරණ ක්‍රම, වැඩි ක්‍රම, නොදියුණු ක්‍රම කියලා පැත්තකට දානවා. දැන් සුද්දා හීන් හැටි ඇවිල්ලා අපෙන් අර කහනවා. අපි අර අතාරපු ටික. ඔය සුද්දා මේ දවස්වල ඇවිල්ලා කරන්න මේකයි. මේ පැරණි ගමේ සිංහලයා කොහොමද සැපේ හිටියේ? අෂ්ටපරිභෝග විනාශ කරන්නේ නැතුව වැවයි දාගබයි හදාගෙන ගමයි බන්දලයි තියාගෙන කොහොමද හිටියේ? උන්ගේ ශ්‍රේෂ්ඨ ඩබල් මොළ තියෙන රත්තරන් මොළ තියෙන ආර්ථික විශේෂඥයින්වත් කරන්න බෑ. උන් කරපු සේරම දැන් කඩන්න වැටෙනවා. බටහිර ආර්ථික විද්‍යාව හොද පාළු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇමරිකන් ආර්ථික විද්‍යාවත් එහෙමයි. මුන් දැන් විකාර වෙලා ඉන්නේ. අපි ගැන ඊර්ෂ්‍යාවෙන් බලනවා මේ මොනවක් කරන්නතෝ මේ මේ හරි ඉස්සරීතිය කාල කණ જાතියක් කියලා. මේ නිකන් භාවනා කරලා කියලා මොනද කරනවා. බෝ ගහක් ඇද්ද කියලා හැන්දෑ ඔය කුටු කුටු කරා ඉන්නවා. මුන් කිසිම නිෂ්පාදනයක් කරන්න තියාතිය කියලා බැනපු එක දැන් පේනවා. භෝගායයට වෙනම ආකර්ෂණ ශක්තියක් තියනවලු. මෙන්න මීටරක දාලා බලපුවා මේක මේ මිනිස්සු දන්නවා මේ ඊළඳාර ගිහලා භෝගාකත් කියලා ඉඳගෙන ඉන්නවා. හොඳින් ඉන්නවා. අර යකෝ හෙල්මට් දාගෙන නහය ටිකක් දාගෙන කට ටිකක් දාන බස් එකක් දාන ඔක්කොම දාගෙන අසහනශීලී. ඉතින් එහෙම જાතියක් නොමගරියයි කියන එක සහගහන අපරාධයක් කරේ. ඒ මම කියන්නේ ඒක එහෙම 100ක් නොමග අරින්න බෑ. ගියාට ඒ වෙච්ච වැරද්ද හදන්න බැරි වැරද්දක් නෙවෙයි. මොකද මේ దేవතාව ආපු පොත තියෙනවනේ අපි ගාව තාම. දේවතාව බුදුහාමරණ කියනවා මෙන්න මෙහෙමයි ස්වාංශ වැඩේ. ඒතර බුදුදහමේ දීපු උත්තරය අපි ළඟ තියෙනවා අපි බලන්නේ නැතික වෙනම කතාවක්. අහන්නේ නැතික වෙනම කතාවක්. අපි අහන්නේ බටහිර විද්‍යාඥයෝ කියන දේවල් විතරයි. ඒවා ඉංග්‍රීසියෙන් කියන දේවල් විතරයි. මොකද ඒවා කොහොමඩක් ටිකක් වටිනකමක් පේන්න තියෙනවානේ. මේක තියෙන්නේ සුද්ධට අල්ලන්න බැරි භාෂාව. සුද්ධ අල්ලන්නේ පොසිටිව් ලැන්ග්වේජ් එකෙන් මේක තියෙන්නේ නෙගටිව් ලැන්ග්වේජ් එකකින්. මේ මේ ලැන්ග්වේජ් එක තියෙන්නේ ආශියා කරේ විතරයි. එතකොට කියනවා සුප්පබුද්ධං මේ සුත්තේ න පටිබුද්ධන්ති මේ නැති නිදාගෙන ඉන්නේ ගොරෝවරවා නැගිටිනොටත් කැමති නැහැ. මේ ඒ කාම නින්දේ එහෙම නැත්තම් කියනනම් මේ සෙන්ෂුවස් ප්‍රෙෂර් නෙවෙයි සෙක්ෂුවල් ප්‍රෙෂර් කියලා තමයි බටහිර මානසික විද්‍යාව කියන්නේ. නැත්නම් ඒක විග්‍රහ කරන බුදුජානනාංශිකේ සයිකියාට්‍රි සයිකොලොජි ගැන කතා කරන බුදුහන්සේ සෙන්ෂුවස් ප්‍රෙෂර් ගැන කතා කරනවා. මේ ඉදුරම් පිනවීම සඳහා මුළු ජීවිතේම ගත කරන මේ පෙරේත જાතිය බුදියාගෙන ඉන්නේ නැගිටවන්න බෑ. හැබැයි නැගිටපු ගමන් එයාට පේන්නේ මං කොච්චර බුද්ධිද කියන එක මිසක් නැගිටපු එක පේන්නේ නෑ. සත්‍යමත් වෙන යෝගාවචර ගොඩාක් කරලා පශ්චාත්තාප වෙනවා බලන්න මං කොච්චර අසත්‍යමත්ද පීවර කීයද මට ඇවිදින්න පුළුවන් වෙන්නේ මෙච්චරක් බෑ නේද කියලා අර දකින්න යහ දැක්මටත් ද්වේෂ කරනවා කමඨාන් සුද්ධ කරලා කියන්නේ පුතේ ඕක හරි දැක්කේ සතිමත් වෙච්ච ඉඳානේ ඕක හරි දැක්කේ සතියෙන් පීවරක් තිබ්බ නිසානේ පුළුවන් වෙච්ච නිසා සතියෙන් පීවර කියන්න බෑ කියන එකත් අහක දාන්න එපා ඒකත් ඔයා හොයාගත්ත දෙයක් කියලා අවදි වෙන්නේ කියන්නේ. සත්‍යයෙන් ඉන්න එකට අවදි වෙනවා වගේම අසත්‍යයෙන් ඉන්න එකටත් අවදි වෙන්නේ කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ කාලෝ තේසම් පපුජ්ජන්තු දැන් බුදු කෙනෙක් පහළ වෙලා අවදිව අවදි වේව් දැන් අවදි වෙන්න කාලය කියලා බුද් මේ దేవතාව කාහරණාදයක් නගනවා ඒකට කියන්නේ කාලෝ යන්තේ අපිට දැන් කාලයයි බුද්ධෝත්පාද කාලයයි manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තියට අවදි වෙල්ලා ධර්ම ශ්‍රවණය කරපල්ලා සත්පුරුෂය අසුර කරපල්ලා පැවිදි වෙල්ලා මේ දුර්ලභ කරුණු හයක් තියෙනවා. හයෙන් එකක්වත් කාටවත් බැහැ. ඒ නිසා දැන් තොපට කාලයයි. දැන් මේ దేవතාව සාක්කියට ගන්නේ බුදුහාමුදුරුවෝ. ඒකයි ඒ ලස්සන මේ නිකම් පිසිප්පියත් එක්ක සාක්කියට ගන්නෑ. අරම කියලා කරන බුදියාගෙන ඉන්න අවදි කරන්න බැරි තරම් දැන් උන්ට අවදි වෙන්න කාලයයි කියලා බුදුචාන්සිලව්ව මේකට පත් උත්තරයක් කට උත්තරයක් බඳ ගන්නයි මේ దేవතාව බුදුචාන්සිලාට මේ රැණින්ද කඩාගෙන 10ක් අහුවෙලා බුදුහන්සේ මතක් කරන්නේ. ඒක බුදුහන්සේ දන්නවා මේ දේවතූප සංහාර කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දකින හීන හතරක් තියෙන මිනිස්සෙකුට මම මේ බුදුහාමුදුර සම්බන්ධ කරන්න හදනව නෙවෙයි. ඊටසේ දේශනා කර දෙන ධාතු ක්ෂෝභ නිසා හීන පේනවා. දේවතූප සංහාර නිසා හීන පේනවා. මෑතකදී තමන්ගේ හිතට වෙච්ච කාරණා හීනෙට පේනවා. නැත්නම් ඥාතීන් ඇවිල්ලා කතා කරලා හීන පේනවා. ඊන જાති හතරක් තියෙනවා. දේවතුප සංහාර කියලා කියන්නේ දෙවි කෙනෙක් ඇවිල්ලා වෙන්න තියෙන දෙයක් පිළිබඳව මේ පෙර නිමිති දක්වනවා. මේක පෙර නිමිති දක්විල්ලක්වත් හීනෙන් වෙච්ච දෙයක්වත් නෙවෙයි. පෑමක් දහනේ තමයි වෙලා තියෙන්නේ. මේ දෙන්නම අවදිය ගැන කතා කරන්නේ. නිින්ද ගැන නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙන් අවස්ථාව අරගෙන මේ මේ ඝාතපද හතරෙන්ම නැත්නම් මේ වචනෙන්ම බුදුන්සේ දේශනා කරනවා සාරාංශ කල්පලක්ෂ ඇතුළ මම මේ අවදි ගත්ත හැටි කොහොමද? මම සිටි ඔතනම තමයි යෝ මම නිදි කිරණ වෙලාවේ මම ওই සාමාන්‍ය පුත්තජනේ කිසිම වෙනසක් උනේ නැහැ. මම ඔතනමයි හිටියේ කියලා ජාතක කතා 455ක් කියලා කියලා තියෙනවා. 45. ඒක පිළිවෙල අපි වගේම ඉඳලා තියෙනවා. ඒක නිවල දැන් මේ దేవතාවෙක් ඇවිල්ලා වඳින මට්ටමට දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වටපත් උනේ කොහොමද? මම නිදාගෙන ඉන්න බව දැනගත්තා. ඊට පස්සේ නිදාගෙන ඉන්නවා කියලා කනගාටු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුසසුන විශේෂ නමක් තියෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේ Taman ගිය ගමනේ හිනහ වෙවි ගියේ. මම කොච්චර නිදිමතද මට කොච්චර කෙලස් තියනවද මට කොච්චර සතිය පවත්වන්න බැරිද කියලා කනගාටු වෙන්නේ නැහැ. සුන්දර විදිහට ඒක මේ ව්‍යාපෘතියක් විදිහට ගත්තා. අවදිින් ඉන්නකොට මට පේනවා අවදිය නැතිකම. නිසා අවදීන් ඉන්න ගමන් අවදී නැතිකම දැනීම ප්‍රශ්නයකට ගන්න එපා උත්තරයකට ගන්න. භවනා කරපු නිසා තමයි ලැබුණේ කියලා අන්නේ අවබෝධය අවදී නැති තැන ප්‍රසිද්ධිය කියන්නේ. ඒත් මේ පිස්සු පියාට වෙන තැන කියන්නේ යන්න එපා. භාවනා කරන අතර කියන්නේ මම භාවනා කරනවා මට පියවර දෙක තුන යනකොට හිත පිට යනවා. ඒක පිට යන්නේ එක්ක සද්දයකට. එක්ක වේදනාවක්. එක්ක හිතුවල කියලා හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ හිත පිට ගියා බලන්නකෝ කියලා ඉසත බඳන අඳනවා වෙනුවට. එතකොට අපි අසතියට අවදි වෙනවා. සතියට අවදි වෙන එක තමයි කමටහන් දෙනවා කියන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා සතුටුමත් වෙන්න සතිය වෙනකොට ඔයා දැනගන්න සතියට අවදි වෙන්න ප්‍රශ්න නැහැ. ඒක ඒක සාමාන්‍යයෙන් ඉච්චර පහසුවෙන් ද නෙවෙයි. මම ඒක විග්‍රහ කරන්නේ නැත්තේ ඒක කියලා දෙන්න පුළුවන්. අසතියට අවදි වෙන එක. මම කොච්චරක් නිින්දේ දින්නේ කියන එකට අවදි වෙන එක. මම කොච්චර හීනෙකද ඉන්නේ කියන එකට අවදි වෙන එක. මම කොච්චරක් අතීතනාගතේ තින්නේ කියන එකට අවදි වෙන එක මම කොච්චරක් අනුන් ගැන කල්පනා කරනවද කියන එකට අවදි වෙන එක මම මෙතනින් දෙකට වෙන තැනක් කල්පනා කරනවා කියන අවදි වෙනවා කියන එක ලේසි නෑ ඒක කළ හැකි එකම එකම මනුෂ්‍යය විතරයි සදාචාරවාදියා ඒක දැනගත්ත ගමන් පශ්චාත්තාප වෙනවා බලන්නකෝ මම හිත පිට ගියානේ අතීතෙට ගියානේ අනාගතෙට ගියානේ අතෙන්ට ගියානේ මෙතෙන්ට ගියානේ සද්දෙට ගියානේ වේදනාවට ගියානේ කියලා ඒ වේදනාවට මිනිමරුන් චෝදනා සද්දවලට චෝදනා. හිතවිලි වලට චෝදනා. එයා දන්නේ මේ සතියෙන් ඉන්නකොට හොයාගත් එකක් කියලා. මේක මගේ සුවිශේෂ ලක්ෂණයක් කියලා දන්නේ ඒ රචන ඔක්කොම ඇඹුල් භාෂාවෙන් ලියන්නේ. චිත්ත භාෂාවෙන් ලියන්නේ. චෝදනා ස්වරූපෙන් ලියන්නේ. ඉතින් කමටහන් දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ බබා කක්කාවක් නෙවෙයි මේ තමන්ගේ චරිත ලක්ෂණයක් මේ දකලා තියෙන්නේ. ඕක තමයි සතියෙන් බලනකොට පේන්නේ කාටවත් හොඳක් පේන්නේ නැහැ. මේක හොඳක් විදියට දක්වලා ලියන්න. මේක හෘදයක් විදියට පෙන්වලා දෙනකොට කාටවත් බඳින්න බෑ. මෙහෙම හරි කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඒ මනුස්සයත් ලියන්නේ ඒක මගේ වැරද්දක් කියලා. දැන් නෑ නෑ එහෙම ගන්න නෙමෙයි මේ හැටි. මේ ශිල්පේ දිනු වෙන්න නම් සතිය වැඩෙන්න නම් හැකි සංඥාව එහෙම නැත්නම් මේකට පසන්න මනසක් ඇති කරගන්න කියලා දුන්නා ඔන්න ඌට කියගේ සෝවන් මාර්ගස්තේ කියලා ඌට හෝ ඒකිට කීත හැකි බුද්ධ ශ්‍රාවකෙක් බුද්ධ ශ්‍රාවිකාවක් කියලා. නැත්නම් බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දුහිතෘකාවක් කියලා කියන්න බුණා. එයා දන්නවා මං අසතියෙන් ඉන්න වෙලාවේ අසතියෙන් ඉන්න වෙලාවේ කනගාටුවක් නෑ. ඒකට පසන්න මනසක් තියෙනවා. හිතේ අවදිය නැතිවීම නිසා සතුට වෙනව නෙවෙයි. ඉදී අවදිය නැති බව වෙලාවේදී දන්නකොට අස්පනාවිටම දැනගෙන තව කෙනෙකුට කියන තරම් වික්ක ප්‍රතිබල වෙනවනම් එයා සුත්තේ තේන අපබුද්ධන්ති වෙන්නේ නැහැ. එයා නිදාගෙන ඉඳලා අවදි කරන්න බැරි කෙනෙක් නෙවෙයි. එයා අවදි කරන්න පුළුවන් જાති කෙනෙක්. බුදුබණ ඇහෙන කෙනෙක්. බුදුසසු බෙරේ ගන්නකොට ඇහෙනවා. ඒ කන් ඇත්තන්ට සද්ද ඇහෙනවා ඒ වෙලාවේ. එහෙම නැති කෙනාට ඇස් හොඳට තිබේ නයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකුසේ. ඒ බැදිවල යන එක තමයි නීයරේ කියන වචනේ මේකේ සඳහන් කරන්නේ. ඕන කෙනෙකුට මේ මිසුනම ගන්න පුළුවන්. ඒක মালටි බිලියන් කම්පැනිස් හොඳටම දන්නවා. අපි තව අවුරුද්දකින් දෙකකින් කියා 20කින් නොම ගවන ක්‍රම හදලා ඉවරයි. අපි ඉස්සරහට ටෙලිවිෂන් වල පෙන්වන්න ඕන දේවල්, ගෑනු අඳින්න ඕන ඇඳුම්, පිරිමි ජීවන කළ යුතු දක්ෂතා ඔක්කොම අවුරුදු 20කට හදලා ඉවරයි. ඒ නිසාවට මේ දැනට බඩු නැති වුණාට ඔය ටීවී සමාගමක් තව අවුරුදු 20ක් දුවන්න බඩු ලයිබ්‍රරි ෂොට් අතේ තියෙනවා. ඒ දේ ඒගොල්ලෝ කියලා කරන්නේ. ඒ දේ උනේ නැත්තම් උන් ප්‍රොජෙක්ට් එකක් දාලා කරලා පෙන්නනවා. ඉස්සරහට එන ගෑනුන්ගේ මොස්තර මෙහෙමයි. ඉස්සර ගෑනු තියුනේ සීනිඟ, පුලිකුකුල, වියසකවන් තිසරතන කියලා කවිකාරය තමයි ගෑණි ලස්සන නැන්දේ. දැන් කියනවා ශෑන්කි ලෙග්ස් මෙන්න මෙව්ව මෙව්වයි කියලා ඒගොල්ලෝ කාන්තා රූපේ ඇඳලා පෙන්වන පුරුෂයාට. මේක තමයි නියම කාන්තා රූපය. ගෑනුන්ටත් නෑ ඒක. මේක අඳින එක අන්දලා රූප සුන්දරි තනක දෙකක් තියලා පිටරට යන ගමන් දෙකක් දීපුවා මෙන්න ගෑනු ඇනොරෙක්සියා හදා ගන්නවා කුලීමියා හදා ගන්නවා කෑම කන්නේ ශෑන්කි ලෙග්ස් ගන්න ඕන නිසා ෂැන්කි ලෙග්ස් තියෙනවනම් ඩිග්‍රී නැතුන ජොබ් එකක් හම්බ වෙනවා. ආගේ ළඟද CEO මහත්තයා ගාව. බබ්බලත් හම්බ වෙනවා. ඉඳලා හිටලා. තැපල් මාර්ගෙන් වගේ. අම්මලා තාත්තලා කියන ප්‍රශ්නයක් නැහැ. අවජාතක දරුවෙක් නා CEO ගේ දරුවෙක්. අම්මටත් පුළුවන් නම් අහනවා පුළුවන් ද කියලා එතන ජොබ් එක කරන්නේ. මොකද්ද ජොබ් එක? ඔන්න ඔහොම දෙයකට තමයි ළමයින්ට උගන්වන්නේ අද. ඉතින් ඒවල බොහොම සැලසුම් සහගතව යනවා ඕන කෙනෙක් නොමග අරින්න පුළුවන් බව දන්න නිසා. ඉතින් අහුවෙච්ච කට්ටිය කියනවා ජනාධිපතිවත් බේරෙන්න බෑ කියලා. මේ ලස්සන සැලසුමක් තියෙනේ වාගේම සැලසුම බුද්ධ ජානහන්සේ ළඟ තියෙනවා කෙලස් කපන්න. ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක පටන් ගන්න සීලෙන්. ඒ සීලෙන් තියෙන්නේ ඉස්සල්ලාම කැලේකට ඵලයක්. ඇඩ්වර්ටයිස්මන්ට් නැත්නම් ඵලයක්, ජනමාධ්‍ය නැතිවෙන්න ඵලයක්, ගහක් මොනට ඵලයක්, සුභාධර්මයට ඔක්සිජන් දෙයි ගහින් නිකන් ශුන්‍යාකාරයකට ඵලයක්. මේ මේ වචනේ මොන තරම් ගැඹුරක් ඇතුළත දේශන කවුරුත් අභියෝග කරන්නේත් නැහැ. හැබැයි ගිය හැම කෙනාටම ආනිසංස තියෙනවා. නමුත් කාම භෝගියා කැලියට බයයි. අමනීයානි වනපන්තානි නතේ කාම ගවීෂින්. කාම භෝගියා කැමති සුපර් මාකට් එකට යනවා. එයා කැමති මාළු මාකට් එකට යනවා. එයා කැමති චිත්‍රපට ශාලාවට යනවා. එයා කැලියට ගියාම හරි බයයි. ඔය කැලේ යන පිරිසක් ඉන්නවා. කවුරු බය වුණා? ඒක මේ බුදුහාමර කරපු දෙයක් නෙවෙයි බුදුහාමර මග දක්වලා තියෙන්නේ. ඕනේ නම් සත්‍ය බලන්න අරණ්‍ය කියලා කියන්නේ බුදුන් සදා කරේ වන ගස්කොලන් රාශියක් එකතු වෙච්ච ගියාට පස්සේ අපිට මොකද දැනත්තේ ජනමාධ්‍ය නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. ඔය ලෝකේ තියෙන ගුණවර්ග ඔක්කොම මේකේ තියෙනවා. මවා පෙන්වන්නේ නැහැ. ඔක්කොම තියෙනවා ඒ මවා පෙන්වීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි නොමගරින්න බෑ මොකද සබා ධර්මය අපි නොමගරින්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා අපි නොමගරින්නේ. අපිට පන්ති කාමර උගන්වන ගුරුවරයා අපි නම ගන්න. මොකද ඒගොල්ලෝ කාගේදෝ භාෂාවක් අපිට උගන්වන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ අපි අම්ල තාත්තලා වුණා දවිත් දරුවන්ට උගන්වන්නේ නම ගන්න එක. මොකද මුචජානන්සේ මේක දේශනා කරලා තියෙනවා. දේවතාවෝ වරින් වර ඇවිල්ලා කියනවා මේ දැන් ඔන්න අවදි වෙන්න කාලයයි කියලා. ඒක මොකද බුදු කෙනෙක් පහළ වෙලා යම් කිසි පිටසක් 100ට එකක් දෙකක් කැලීට ගිහිල්ලා දවසෙන් 105ක් 6ක් විතර සතියින් ඉඳලා තියෙනවා. සතියින් ඉන්නකොට පේනවා අපි මොන තරම් ඔලමුත්තර වෙන්නේ. මොනතරම් කාලකන්‍යද කියලා. මොනතරම් අසත්‍යමත්ද කියලා. අපේ හිතේ මොනතරම් බයලජ්ජාව නැතිලා අන්න එක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම්. වන්න ප්‍රවිචීමට අවශ්‍යයක් ලැබෙනවා. ඒ නිසා බුදු දහම් සඳහන් කරනවා "යේ ධම්ම සුප්පටි විතං" යම් කිසි ධර්මයේ කියලා කියන්නේ මේ පෙන්නන දේ, හංගලා තියෙන දේ දැක දන්නවනම් යටි අර්ථයයි, පෙන්නන අර්ථයයි, මුණතාර්ථයයි, හංගන දෙයයි, face value and the depth. මේක දන්නේ නැහැ. මේ ටික වහලා ගහන එක තමයි විශ්වවිද්‍යාලෙන් කරන්නේ. කාටවත් ගැඹුරට යන්න දෙන්නේ නැහැ. ගැඹුරට යනවා බාහිර දේවල් වලට. ඇතුළත දේවල් වල ඇතුළට අනුගමනන්නේ ඉන්සයිට් කියන එක විතරයි. ඉන්සයිට් මෙඩිටේෂන් කියලා මේකට කියන්නේ විපස්සනා. බාහිර දේවල් වල ඇතුළෙන් ඇතුළට යන්න යන්න මේක අමතක වෙනවා. එක්සෙන්ට්‍රික් වෙනවා. අසත්‍යමත් වෙනවා. ඉතින් බාහිර ලෝකේ දැනුම වැඩෙන්න වැඩෙන්න තමා පිළිබඳ දැනුම අවබෝධ නැති වෙලා යනවා. නැත්තම් වෛර කරනවා. නොදෙනිය යනවා. ඒක තමන් විතරක් දැනෙහිව කවුද කන්න දෙන්නේ? කවුදාට අර්ශා දෙන්නේ නැඳුන් දෙන්නේ ඉන්න දෙන්නේ නිසාවිට බාහිර දැනුමක් අවශ්‍යයි. කාටද පුළුවන් මේ බාහිර දැනුම සහ අභ්‍යන්තර දැනුම දෙක අතර සමතුලිතතාවය ගන්න? ඒක අපේ මාතෘකාව නෙවෙයි. ඒක අපි දන්නේ නැහැ. කාටද කියලා දෙනකොට ඒක කියන්නත් බෑ මොකද ඒක එක්කනාගේ මේ බැලන්ස් එක මේ සමතුලිතතාවය වෙනස්. ඉතින් මේ දෙක අතර සමතුලිතතාවය නැති කෙනෙක් තමයි දෙයියෝ. මොකද දෙයියන් පේනවා මනුස්ස ලෝක වෙනදී. ඇහිලා කියන මිනිසු බුද්ධි අවදි කරගන්න බැරි තරම් නමුත් නිදුකානන් වහන්සේ දැන් අවදි කරන්න කාලයයි. ඔබ වහන්සේ ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඉතින් උඟ දෙනෙක් මේ වබල්ලා කියනවා. ඉතින් බුදුහාමුදුරු ඉන්න කාරණාවක ඇත්ත. දැන් ඉතින් බුදුහාමුදුරු නැත්නම් අපි ආයෙත් බුදිය ගමු කියලා. උඟ දෙනෙක් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලත් කරන්න බුදින එක තමයි. බුදු වෙන්න හිතාන තමයි යන්නේ. අර විවික්‍ය හම්බෙච්චාම බුදිය ගන්න. එහෙම නැත්නම් පන්සල් වලත් කරන්නේ ඒකයි. ඉතින් රැය 30 උපාසකම්ලා ඈ තිස්සේ භාවනා කරනවා. කොත්තමලි ගොඩාක් තඹගෙන බීලා බණ්ඩාලා වටේට චූ කරනවා. සාමුද්‍රු දෙය නැගිටලා බලනකොට පුදුම නිතිසං ගඩක් එන්නේ මුදට හැරලා ඉන්න බෑනේ. ඉතින් කට්ටිය ගිහිල්ලා කොත්තමලි පූජා කරනවා, උපාසකම් කරනවා, දිත්තගෙන බොනවා. මූල වැඩ පිට බල්ලා එමෙහිට පාත් වෙනවා. පිළිෙන. ඈත යන්නේ නැහැ. දී වෙනකොට සිල් සුවඳ එනවා. කට්ටිය හිට එනවා. මොකද ගෙදර ගියාට ওই විදිහට හම්බෙන්නේ ගෙදර ගියාම නිදා ගන්නවනේ. කොත්තමල්ලි බීලා සුගර් කරින්ද හම්බෙන්නේ නැහැ. ඉතින් පන්සල් මණ්ඩියත් ඕක තමයි. ඒත් නරක නැහැ කියලා මම කියනවා. ඒවත් නරක නැහැ. අපි මේක තීරුම් ගත්තොත් මේ නිින්දක් කෙලෙස් නිින්දක් අවදියත් අතර මේ වෙනස තමයි බුදු කෙනායි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අපි මේ ගත කරන කාමයට දාස වෙලා බලු වෙලා බත් බැල වෙලා මේ ගත කරන ජීවිතේ ඒ තුළ තාම බුද්ධ ධර්මයේ ජීවත් වෙනවා. අවදි වෙන්න අපි පොඩ්ඩක් දැකලා තියෙනවා. අන්නේ දැකපු පොඩ්ඩ දිනු කරගන්න මේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමර කේලම් කියනවා. ඉතින් ඒක හරි අහලා අපි අර අවදි කරවන්න කාලයයි කියන එකට දේවතාවා කියනකම් ඉන්නේ නැතුව ඇතුලේ අපේ බුදු කෙනෙක් ඉන්නවනේ. හැම කෙනෙක් තුලම බුදු කෙනෙක් ඉන්නවනේ බුදුහාමරණ කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම තිබුණේ නම් මගේ හීනේ දකින්න දරින්න කියලා හිටපු කාලයක් මම දැන් ඔබ වහන්සේට දේශනා කරනවා. ඉඩ දෙනවා, පවරනවා. මම වාන්තික බුද්ධ පුත්‍රෙක් වෙන්නම්. බුද්ධ දූෂිකාවක් වෙන්නම්. පුළුවන් තාලෙන් ස්වාමීන් වහන්සේ එහෙම පිටකෙනෙකුට වගේ සලකන්න එපා. මට ඔබ වහන්සේම සාක්ෂ්‍ය පුත්‍රෙක් විදිහට සලකලා, සාක්ෂ්‍ය දූෂිකාවක් විදිහට සලකලා අප්‍රමාද වෙන හැටි කියලා දෙන්න. මේ බුද්ධිය ගන්න හැටි නෙවෙයි කියලා අපි ඒ පැවරුම ඒ ආයාචනයට කියන්නේ අහිංසක වෙනවා කියන්නේ. අපි ළඟ අහිංසක නැත්තාකල් අපිට කවදාකවත් ඕක අපි කියාවි. ඒකට බුදුහාමර තියෙනවා මේක බොක්කේ එකක් කියන එකෙන් එකක් කතා කරන්නේ. අවංකවම බුදුරජාණන් වහන්සේට අපිට කියතන කියන්න පුළුවන් මේ මාව බේරලා දෙන්න මන්නේ දුකානන් වහන්සේ නිකන් ඉඳලා බෑ. ඊටස් මේ සතිය වඩනවනේ. ඊකටම බුදුහාමරුත් එක තමයි ඉන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් කියන්නේ යේසං ධම්මේ සුප්පටිවිදි යම් කිසි කෙනෙක් ධර්මයේ මනාවකට අවබෝධ කරයි. කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි හිතෙන්නේ. නමුත් මම කියනවා එහෙම වුණොත් එම රහතන් වහන්සේලා ලෝකෙ වෙන් වෙයි, පෘථග්ජනෙ වෙන් වෙයි, අතරමැද පාර නැති වෙනවා. ඒක තමයි අද බුද්ධහමඳ වෙලා තියෙන්නේ. අපිට ගන්න පුළුවන් ද සමහර වෙලාවට මගේ හිත සුපබුද්ධයි, සමහර වෙලාවට නිදිමතයි. ඒ නිසා මේ සුපබුද්ධ වෙන වෙලාවක් තියෙනවා හිත. සතිමත් වෙච්ච වෙලාව. අන්නේ වෙලාව අපි ගන්නවා පෙරගමන් කරුවා විදියට. එයාට කියනවා මම නිදිමත වෙච්ච වෙලාවට, කෙලෙස් ඇවිසිච්ච වෙලාවට අසත්‍යමත් වෙච්ච වෙලාවට ප්‍රමාදයට වැටිච්ච වෙලාවට මගේ හැසිරීම දිහා බලන්න කියලා. ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපා. කොහොමද මම හැසිරෙන්නේ කියලා ක්‍රිකට් ගහන වෙලාවේදී ටීවී කැමරා එකක් දාලා තිනවා අවුට් එක යන හැටි අල්ලන්න. ක්‍රිකට් යන හැටි අල්ලන්න කමෙන්ටේට ඇති. ක්‍රිකට් මුළු මැච් එකම අවුට් එකක් ගිය ගමන්. නිවාසික පක්ෂයයි ආගන්තුක පක්ෂයයි අම්පයස්ලා ඔක්කොම ගහගන්නවනේ. ටීවී කැමරාවේ තියෙන කාටවත් ගහගන්න දෙන්න මෙන්න වෙච්ච සිද්ධිය. ඒකට මේ ක්‍රිකට් මැච් එකේ වැදගත්ම කෑල්ල අවුට් එක නම් ඒක දිහා බලන්නේ හොඳට මානව මිනිස්යාගේ දෝෂේ නැතුව කැමරා එක විතරයි. අපේ පැත්ත බලන්නේ අපේ පැත්ත හරි කියලා හිතාන. අනිත් පැත්ත බලන්නේ ඒගොල්ලෝ හරි කියලා හිතාන. විනිශ්චයකාරයා හිතන්නේ මගේ විනිශ්චය හරි කියලා. ඒක තුනම වරදින්න පුළුවන්. එතකොට අර ටීවී කැමරා එක තර්ඩ් අම්පයර් විතරයි අපි කියන්නේ නන් ජජ්මන්ටල් කල්ලතු විනිශ්චයක් නැතුව සාධාරණ විනිශ්චයක් දෙන්නේ. ඉතින් අපි ළඟ සතිය තිබුණ නැත්නම් අපි කරන හැම විනිශ්චයක්ම එක්සෝ එක්ක රාගයට වැටෙනවා මම ඒක හරි කියලා හිතාගෙන ඉන්නවා. එක්ක ද්වේෂයට වැටෙනවා නැත්නම් මම ඒක වැරදි කියලා හිතාගෙන ඉන්නවා. නැත්නම් නෙවි. රාග ද්වේෂ මොහ. මේක දැන් බලලා බලමට වෙන්නත් කරන්න අපිට බෑ. ඒ පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. අපි ඒකට අපි කියනවා යේසන් ධම්මා සුප්පටි විද්ධා යම් වෙලාවකට මගේ හිතේ අන්න අවදි භාවයේ කලස් භාවය ඇති වෙනවා මුළු දවසේම නෙවෙයි නැත්නම් මුළු හිතම සම්පූර්ණයෙන් අවදි කර සර්වඥාන්සෙත් නෙවෙයි මේක කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් අපේ හිත එකලස් වෙන වෙලාවක් එනවා එතකොට අපි අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. සම්පූර්ණ අර හොයාගත්ත දේම ගැන. මේ තමන්ගේ වැරදි ටික මේක නැති වෙච්ච වෙලාව මම කොහොමද කියලා බලන්න. සාපේක්ෂව බලන්න. අන්වේ ඥානය අවශ්‍යයි. අනුමාන ඥාන අවශ්‍යයි. ණය විපස්සනා අවශ්‍යයි. මෙන්න සතිය තියෙනකොට මගේ හැටි. ඉතින් කිසිම කෙලෙසයක් නැහැ. කොහොම ලස්සනට බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ යන්න පුළුවන්. වටපිට බලපු ගමන් ඔන්න එකලස නැති වෙනවා. ඔන්න ඇවිදිනවා හිත මෙහෙම යනවා. වැටෙන්න හදනවා. මේක දැක්කට කනගාටු වෙන්න පුළුවන් නම්. මේක හරි දැක්කේ සතියෙන් ඇවිදපු නිසායි කියලා. අන්න ඒ තමන්ගේ වැරද්දට අත්තරද්දට මේක අක්ෂය කියන වචනයයි ශාසනය සඳහන් කරන්නේ සිංහල දාන අත්තරද්ද කියලා. අපි සාපාවනායිනෝට ගොඩක් හිත පිට යනවා. ඇවිදිනකොට රූප පේනවා, සද්ද ඇහෙනවා. ඒකට මේ සිදුවෙන දේවල් හිතාන කියලා කරපුවා නෙවෙයි. අත්තර. අන්නේ අත්තරද්දට සමාව දෙන්න පුළුවන් වෙන්නේ මේ යේසන් ධම්මා සුප්පටි විද්ධාහ කියන අයට තමයි. ධර්ම මොතර දැකපු කෙනාට පේනවා මම ඒ සතිය නැති එකලස නැති වෙලාවේ මේ පොට්ට අලියෙක් කැලේ ඇවිදිනා වගේ ඔහේ හැපි හැපි යන. මේක දැක ගන්න පුළුවන්. ඒ මගේ මේ අවුරුදු 40 ජීවිතේ භාවිතලා කිසිම කෙනෙක් තාම දැකලා නැහැ. මගේ වැරදි ටික දැකපේක තමයි මේ ජීවිතේ වෙච්ච ලොකුම පරිණාමය විපරිණාමය. අනේ මට මැරෙන්න ඉස්සලා ඔක්කොම ටික දැක ගන්න ලැබේවා කියලා එහෙම කෙනෙක් දැකලා නැහැ. ඒ වගේ හොඳ රචනයක් තියෙනවායි කියලා ශීමානන්ද සාංශ මතක් කරා. බෝධිචර්යාව සූත්‍රයේ ඒ වසුබන්දු පාදයේ ලියලා තියෙනවා පාපොච්චාරණය කියලා වචනය. මේ පාපොච්චාරණය කියන එකේ අනේ මගේ වැරදි ටික මට පෙනේවා. මම කරපු වැරදි වලට සියල්ලෝ මට දඬුවම් කරත්වා. මට පුළුවන් තරම් දොස් කියවත්තා. මැරෙන්න ඉස්සෙල්ලා මට මේ ටික ඔක්කොම ඉවර කරගන්න ලැබුණොත් හොඳයි කියලා ඔක්කොටම කියනවා. ඔයගොල්ලෝ මට කියන්න තියෙන දේක් තියෙනවා දැන් මම කියන්න. මම ඉතින් අත්තරක් දක්වනවා මට දඬුවම දෙන්න. සමාව දෙන්න එපා. මට දඬුවම දෙන්න. මේ ඔයගොල්ලෝ විසිකරන කුණු බාල්දිය මගේ ඔළුවට දාන්න. ඔයගොල්ලෝ කෙල ගහන ළඟ මගේ මූණට කෙල ගහන්න. ඔයගොල්ලෝ කක්ක කරනවා නම් මං ඉස්සරහට කක්ක කරා. කියලා ඉල්ලීම් කරලා තියෙනවා මට මේ ටික ගෙවන්න දෙන්න කියලා. ඇගේ මයි ඉස්මයිල් වෙනවා. ඒකක් අද්දා කරන්න එහෙම කරනවා. මම මේ කරපු අර අතුත කරපු කර්මවලට මට වෙන්න තියෙන එකම දෙයයි මැරෙන්න ඉස්සෙල්ලා ටික දෙන්නේ කියලා. අඟුලිමාල ආමතුරු පින්නපාතේ යනකොට කොල්ලෙක් වෙරළු ගහකට ගලක් ගැහුවත් අට්ටේට වදිනවා. වල්ලෝ කඩා බැලන සිවුර කඩලා දානවා. එන්නේ ලේ පෙරාහන සිවුර අතේ තියාන පාත්‍රයට මොකක්වත් නැතුව පුදුංශු මගරක් වෙනදා කතා කරනවා. මොකද අඟුලිමාල නෑ මේ ළමේ ගැහුවේ ගලකට නම් ඉතින් වෙරළු ගහකට තමයි අට්ටේට තමයි වැදුනේ. සිවුර මොකද බල්ලෙක් පැන්නේ. අඳ ගහන්න ගිහිල්ලා දානවන්සි කියන ඌවට හික්නරක් කෙරුවොත් මරණ වෙලාවේ ඕකක් ආවොත් ඔබ අපායට ගියොත් බුද්ධ කල්ප කීයක් ඇහෙන්න වෙයිද දන්නේ දැන් ඒකට සමාව දීපන් සමාව දීලා මම මේ කරපු මෙලෝ වශයෙන් කරපු අනන්තරිය කිට්ටුවෙන් අන්තරේ කරගන්න බැරි වුණා කිට්ටුවෙන් කරපේ ලේස අකුසල කර්ම මේකට පරිසංගයක් හැමදාම උද්දජනන්සේ අඟුලිමාල හම්තු ළඟ තියාගෙන මොකද විශේෂ දාමනිකයෙක් අපි වගේ දාමනිකෝ නෙවෙයි එයාට විශේෂ පාඩම් ගන්නවා ළඟ තියලා උගන්වනවා අඟුලිමාල හම්තු ඉගෙන ගත්තා මේ තරම් Tamanට අසාධාරණ චෝදනා එනකොට බැනුම් එනකොට අහ කියන ගල් වදිනකොට ඉවසගෙන ඉන්න. මේ සාමාන්‍ය ආවේනික දුකක්වත් බල ගන්න දක්ක ගන්න බැරි තරමට අර මහා දාමරිකයාගේ හිත රහත් වෙනකොට අර ඔක්කොම ඉවරයි. මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර එක නමක් උග්‍රම නම. මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර අග්‍රයි කියලා බුදුහාමුදුරෝ මහා මේ මේ ධාමරිකයට තැන දුන්නා. අපි එච්චරම ධාමරිකම් කරලා නැහැ අපිට තියෙන්නේ මේ අපි කරපු කව් වලට අපිට දොස් ලැබෙනවා. බැනුම් අහන්න වෙනවා අසාධාරණ දේවල්. ඒකෝට දැනගන්න ඕනේ පරණ කර්මක වෙනවා. උකට අවදි වෙනවා. ධාමුණියට බනින්න එපා. මට මේව නොවේවා කියලා හිතන්න තුව මොකද අපිට එහෙම පිරිසුදු අතීතයක් නැහැ. තියෙන හරියක් අක්කාව තියෙන්නේ. ඒ ගෙවෙනවනේ දැක දැක දැන දැන. මනුෂ්‍යකම කියන්නේ මොනවද? ඕක උගන්වන කිසිම විශ්වවිද්‍යාලයක් මම දැකලා නැහැ. ඕක උගන්වන කිසිම විනිශ්චය ශාලාවක් මම දැකලත් නැහැ. ඕක උගන්වන කිසිම ආර්ථික සැලසුමක් මම දැකලත් නැහැ. ඕක උගන්වන කිසිම දේශපාලන සැලසුමක් පක්ෂයක මම දැකලා නැහැ. ඉතින් ගැහුව ගාවන් බැන්නොත් බලපන් මම දෙන්නම් වැඩි මයි ළඟ ආයුධ තියෙනවා මේෙන් බලපන් අපි ආයුධ හද නැති කියලා ඉන්න බයිලා. මොකටද මේ බය? තනි වචනේ බය බුදුහාමුදුරුවෝ එහෙම ගන්නෑ අපි උසල වෙන්න මේ අබේ මුද්දා. අබේ මුද්දා කියන්නේ අපි ආයුධ නැහැ. අභිමුදාව වෙන අත් එක දිගල්ල පෙන්නවා. ඇත්තක් දන ගන්න. ඉතින් ඒ ක්‍රමයේ දෙයියෝ දකිනවා මේ මිනිස්සු ඒකෙදී ආයුධ හදන හැටි පිස්තෝලිනේ ගහගෙන ඉන්න හැටි මාෂල් ආර්ට්ස් කරන හැටි බලනකොට පේනවා ඔකට කියන්නේ සිංහලෙන් නම් තමයි ගෝ බය කියන්නේ. ඉංග්‍රීසි. ගූත. ධර්මයේ අරසාව මොකක්වත් නැහැ. රාජ්‍ය අරසාව දෙන්නවා, උද්ලික අරසාව දෙන්නවා, උද්ලික වැටවල් ගහනවා, ගියාගල් හදනවා, කටුකම්බි වැටවල් ගහනවා. හොඳයි. ඉතින් මේ කට්ටිය බුදියන්න ඕනේ සයිව කරන්නේ. මේ කටු කම්බි ගහන්න ඇතුළට භාවනා කරනවායි. කවදාවත් නෑ. භාවනා කරනකොට කටු කම්බි ගහන්න ඕනේ නෑ. ගහක් මුලට යන්න ගියා මොකක්වත් ඕනේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්මයේ මේ පැත්ත දැක්කම නිකන් අහසේ අඳුර වලාවක තියෙන රිදි රේඛාවක් වගේ මේ ටික දැක්කම එයාට පේනවා වෙලාව කරම ගියාම මගේ ඇතුලේ බුදුහාමුදුරු ඉන්නවා. අන්නේ බුදුහාමුදුරු ඉන්න වෙලාවේ බලපන්. ඒත් බලන්නේ කියලා බුදුහාමුදුරු යනවා. අන්න ඒකයි තමයි සාදාන. මම දැන් සතියට අවදි වෙලා ඉන්න වෙලා යකෝ දැන් හරි නේද? මට මේකෙන් බැද්ද ලෝකෙ දිහා බලන්න කියලා හිතනකොට සතිය කැඩෙනවා. හරියම අසාධාරණ විදිහට මේක ඉట్లా තියෙන්නේ. ඒක හරි ජොලි. මේ අපි ළඟ තියෙන එකෙන් පිට මොකක්වත්ම නැහැ. දැන් මේ තියෙන ටිකමයි. ඒක මේ අපි බුද්ධ ප්‍රබුද්ධ වෙච්ච වෙලාවේදී ඒකට අනුග්‍රහ කිරීම සහ ඒක අගේ කිරීම කියන එක විතරයි මේ ඔක්කොම කතා කරන්නේ. ඒකට කියන්නේ අනුග්‍රහ කියන වචනේ. අපි ළඟ තියෙන හොඳ ටික අනුග්‍රහ කරලා නරක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් අනුන්ගේ වැරදි නෙවෙයි. හිතන වැරදි නෙවෙයි. සිද්ධ වෙන එකට කියනවා අත්වැරදි කියලා. අච්චේ කියන වචනේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. ඒක ආයති සංවරයේ පිණිස හදාගන්න ඕනේ කියන කෙනාට ශ්‍රාවකයයි කියලා කියනවා. සීලවන්තයයි කියලා කියනවා. ඒක ඒ ඔක්කොම එන්නේ මේ මානසිකත්වය තුල තමයි. නමුත් පළවෙනි වාක්‍යයෙන් කියනවා දේවතාවා කියන යේෂන් දබ්බා අපරිවිත්තා කියලා. යම් කිසි කෙනෙක් ධර්මයේ අවබෝධ කරේ නැත්නම් බුදුසසුනක සඳහන් කරලා තියෙනවා යේෂන් ධම්මා සුප්පටිවිත්තා කියලා. ඒකට අපරිවිත්තා තැන වල සුප්පටිවිත්තා තැනට යන පාර තමයි අර්ථකථනය අවශ්‍ය කරන්නේ. ඒක සාමාන්‍යයෙන් නෑ. පොතේ නෑ ඒක වෙනම තැන්වල සතිපට්ඨානෙ කියලා දීලා තියෙනවා. සත්‍යවිසුද්ධි ක්‍රමය කියලා දීලා තියෙනවා. මොනවක්වත් දන්නේ නැත්නම් ඉඳලා මම සම්පූර්ණ දන්න තැනට යන්නේ. ඉතින් මම මේක කියන්නේ අපේ යම් ප්‍රදේශයක් 100ට එකක් දෙකක් දන්න කිය ප්‍රමාණය තියෙනවා. අන්නේ 1 2 1.5 කරන්නේ කොහොමද? දෙක කරන්නේ කොහොමද කියලා තමන්ගේම හරි ටික නැවත නැවත කලු පිළිගන්න. නැවත නැවත කරන්න. එතකොට වැඩි වැඩියෙන් වැරදි පේනවා. අන්නේ ඒකට පශ්චාත්තාප වෙන්න එපා. ඒකට මේ අසවලයි මට මේක කෙරුවේ. නැත්නම් මගේම කර්ම කියලා පැත්තකට දාලා පස්සත්තාප වෙනවා. එහෙම නැත්නම් මේක සර්බද්දාන් ජීවනාදී මට කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට දානවා. එහෙම නැත්නම් හිතනවා නෑ මේවා හේතු අප්‍රත්‍යයෙන් වෙන්නේ ඔය කල්පනා කරලා වැඩක් නෑ ඔක්කොම බොරු. දන්න හරි ටිකෙන් වැරදි ටික දැකලා මත්තට මේ වැරදෙන ක්‍රීම් පිණිස කුමක් කළ යුතුද කියන එකට ආයති සංවරය කියලා කියනවා. ඒ ආයති සංවරය තමයි භික්ෂුවගේ විනය කියලා කියන්නේ. වැරද්ද දකින්න. කියලා කතා කරලා තියෙනවා මෙහෙමයි. තවත් මං වගේ සිල් රකින්න කෙනෙක් ළඟට ගිහලා එයාත් ඒ වැරද්ද කළා නැත්තම් මට ඇති මෙන්න මෙහෙම වැරද්දක් මගේ ඇති වුණා. එයා ඒකට කියනවා ආයතන බද්ධ සංවරියාක. ආබාන් ස්වාමීන් වහන්සේ මත්තේ අනු සංවර වෙන්නේ. ඉච්චරයි. ඒක නිකන් දැනට අපි අතර සම්ප්‍රදාන කුලෝ සිද්ධ වෙනවා. ඒක කියාගන්න කෙනෙක් ඉන්නවනේ එයා තමයි කර්මස්ථානාචාර්ය කියන්නේ. වැරදි නැති කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ වැරද්දේ මත්තර නොවීම පිළිස හැසිරෙන එකට ධර්ම දැනෙන පොඩි ටික ගුරුවරයා කරගන්නවා. ධර්මය නොදැනෙන අපේ වැරදි ටික ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ඇති එහෙම තමයි මනුෂ්‍යයා කියන ස්වභාවය එහෙම ඇති. අන්න ඒක දැකලා ඒකට පිළියම් කරන්න නම් ඒක දිහා හැකි සංඥාවෙන් බලන්න. ඒක දිහා අසුභවාදීව බලන්න එපා. අසුභවාදී බැලුවොත් වහකණ්ඩ හිතෙනවා. සාසනෙ වැඩක් නැහැ. අපි බලන්න ඕනේ දැන් මේ අන්ත මුත්තර බැදී කිය අපි ඒක 100ට එකක් හදාගත්තනේ. අන්න ඒක තව ටිකක් දියුණු කරලා මේක තුලින් පේන වැරදි දැකලා ඒ පුළුවන් තරම් සටහන් කළා කියාගෙන වැරද්ද වෙනකොටම වැරද්ද දැක්කොත් වැරද්ද yaadෙන්නේ නැහැ. වැරද්ද වෙනකොටම වැරද්ද දැක්කොත් ඒකේ ගැම්ම කැඩෙනවා. ඒකේ Java කැඩෙනවා. ඒක ඒක න්‍යාය ධර්මයක්. ඒක නැත්තම් චිත්ත න්‍යාය. ආන්න එක දැනගෙන වැරද්ද වෙද්දිම දැනගෙන පශ්චාත්තාප වුණොත් වැරද්ද වෙනවා. පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඉතින් මෙවර ගැටියේ මනුෂ්‍ය ධර්මනේ දේව ධර්ම කියනවා. මේ නිසා මේකට කියනවා බයලජ්ජා කියලා. හරි කියන දේව ධර්ම, සුඛ ධර්ම, ලෝකපාලක ධර්ම බයලජ්ජා දෙක. වැරද්ද කරනකොටම පේනවා උඹ බලපන් උඹ කොච්චර පොරුදු වෙලා හිටියත් නැති වැරද්දක් වෙනවා. මේ වැරද්දේ ඉන්නේ. පශ්චාත්තාපෙ ඉන්නේ නැතුව මත්තේ මේක නොවීම පිටේ පරිසරය සකස් කරගන්න. ඉතින් ඒ දේ කරන්න දේවතාවට සුසුකම් තියෙනවා. බුදුහාමරණ කියලා දෙන්න සුසුකමකුත් තියෙනවා. අපිට අහන්න සුසුකමක් තියෙනවා. අපි අඩු ගානේ සතිය පිටලා තියෙනවා කියලා චිත්තක්ෂණ සතිය පිටලා තියෙනවා කියලා අපිට ඇත්තට විශ්වාසයක් තියෙනවනේ. නැති සතියක් අපි විහිදව ගත්තයි කියලා එච්චරමයි ගුරුන් ආශ්‍රය. ඒකට පේන වැරදි ටික නඩකට ගන්න එපා. ඒක දැනගෙන හිටියොත් තේ තේ සම්බුද්ධ සම්බුද්ධා සම්මදක්ඛාත මේක බුදුහාමුදුරු පෙන්ලා දෙන දේ කියලා බුදුහාමුදුරු කියනවා. තමන් ළඟ තියෙන හොඳ ටික ගුරුවරට ගන්න. තමන් ළඟ තියෙන නොතේරි වැරදි ටික දෝෂෙට ගන්නෑ. මේ භාවනා කරපු නිසයි මට මේකවත් වෙන්නේ කියලා ඒක මත්තර නොවීම පිණිස මතු කරලා පෙන්වන එක බුදුහාමසෝ හතර ආකාරයකින් කරනවා. සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පාන්තේති ධර්මයේ දන්නේ නැතිම කෙනෙක් බුදුහාමුදුරේට ආවට පස්සේ එයා දන්නේ නැහැ මේ කතා කරන්නේ බුදුහාමුදුර කියලා. අපි හිතනවා දකින්නකොට බුදුහාමරෝ එනේ එහෙම එකක් නැහැ. එයාට සම්දර්ශනය කරලා පෙන්නනවා කලකිනි බුදු කෙනෙක්ම උපදින්නේ කියලා. සම්දර්ශනය කරලා පෙන්නනවා ඔයා මේ සංසාරේ ඇවිදින ගමන් මේ ඉස්සරහට පුද්ගලෙක් හම්බෙලා ඉන්නවා ඒ පුද්ගලයා මේ කතා කරන්නේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක් මේක. ඔයා මේ බුදුන් ඉදිරියට ඉන්නවා කියන එක නොකිය කියන බුදුහාමරෝ. සම්දර්ශනය කරලා පෙන්නන ඔබට වටිනා අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මේක සමාදන් වෙන්න ඔබ දන්නේ මොකද බුදුහාමරෝ අඳුරන්නේ. ඒ නිසා බුදුහාමර කියනවා මම ඔයාලට කියන්නම් අපි මේ අවස්ථාවේ සමාදන් වෙනවා 100%ක්ම දැන් මෙතෙන් දෙන්න අතීතයට යන්න එපා අනාගතයට යන්න එපා වෙන කෙනෙක් ගැන හිතන්න එපා වෙන තැනකට යන්න මේක මේක සමාදන් වෙන්න ඒක කියලා දුන්නත් තමයි කියලා දුන්න නැත්නම් කොහොමද කරන්නේ දැන් මෙතන ඉඳගෙන හෙට යන්න කරන තියෙන වැඩ කරන කල්පනා ඒක බුදුන් සමාදන් වෙන්නේ නැහැ ඒ නිසා ඉසල සංදර්ශනය කළ සංසාර ගමනේ වැදගත් සම්දිස්ථානට ආවා මේක සමාදන් වෙන්න මේක ක්ෂණ සම්පත්තිය මේ බුදුන් ඉදිරිපිට ඉන්නේ මේ ඇහින්නේ ධර්මය. උඹත් සංඝයා. ඒක සමාදම් වෙන්න අපිට බෑ. ඔය අතීත අනාගත ප්‍රශ්න නිසා. ඒකල කෙනවල සමාදම් වුණාට පස්සේ තමයි ශික්ෂාව තියෙන්නේ. ප්‍රතිපදාව. සන්දස්සේති සමාධියේ සමුත්තේ කියලා උත්තේජනය කරන උඹගේ කෙනෙකුට විතරයි ප්‍රතිපදා කරන්න පුළුවන්. ඉතින් දැන් මේකත් ලොකු දෙයක්. තවත් වැඩ වැඩකටක් තියෙනවා. සිල් සමාදන් වෙන්න තියෙනවා. සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා කියලා එයා ඉතින් කෙපර බාන ගතියක් එතක පිටතට්ටු කර සම්පාදනය කළා කියනවා. ඔහොම තමයි හැම කෙනාම බුදු වුණේ, රහත් වුණේ. ඒ නිසා ඕක විතරයි ක්‍රමයේ කියලා මේ පද හතරකින් නොදන්න කෙනාට පෙන්නලා දෙනවා. බුදු කෙනෙක් මේ ඉන්නේ. උඹලගේ තියෙන ඒ ක්ෂණ සම්පත්තිය කර්මා කළ රැකපන්. එතකොට උඹට සමාධි සීල සමාධි ප්‍රඥා ලැබෙනවා. ඒක ඔයිට වැඩි ටිකක් අමාරු වැඩක්. නමුත් ආයි මේකවත් නැති කරන්නේ ඒකත් බෑ. අන්නේ ඒකේ ගියාට පස්සේ උඹ මේ සංසාර ජීවලක් පාන ඉදිරියට යනවා කියලා යේ සම්බුද්ධා සම්මදක්ඛාතා. බුදු කෙනෙක් මේක පෙන්ලා දෙනවා ඒ පුද්ගලයාට අස්පනා පිට මේ බුදු පිළිමයක් ගාවට අපි යන්නේ ඒකට. අපි හිතන බුදුහාමට හඳු කුරක් ගාලා පස්සෙන් පතර ගියාම වැඩේ හරියයි කියලා. ඒකල දොර වැහුවට පස්සේ බුදුහාමට හුස්ම ගන්නවත් හම්බෙන්නේ කාමරයක් හදුර දාලා පුළුවන් තරම් පහන් පත්තු කරලා පුළුවන් තරම් බුද්ධ පූජා ගෙනත් කියලා පුළුවන් තරම් පහන් මේ හඳු කුරුපත්තු කරලා දොර වහලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අර චීන ගිහිල්ලා ඉල්ලගේ මොහොරයක් දාගන්න වෙනවා. මේ මේ මොනවාද මේ වෛරස්. පුදුම හඩු ගඳක් නේ තියෙන්නේ මේ මේ බුදු කියලා ඇති. ඒ මේ මලුත් කුණු වෙලා බුද්ධ පූජාවත් තරක් වෙලා හඳුන් කූරුත් පත්තු කරලා පහනත් පත්තු කරලා දොර වහලා දාලා යනවා. අර මුද්ද වෙලාවට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා ආපු නිසා බුදුහාමුදුරුවෝ ගාලා නැහැ ඕක මම ඊට වැඩිය කාලා තියෙනවා උඹලට ඕන දෙයක් කරගන්න. මේ දවස්වල මෙල්බන් වල හඳුන් කරපත්තු කරන තරණ පහනපත්තු කරන තරණ මොකද එහෙන් පහනු මේ කිනිපුර ගහනකොට පිට වෙන ගිනිපුරුවක් අඩන් මුළු ප්‍රාන්තෙම ගිනිගන්න. මොන જાති කරුවත් හරියන්නේ අපේ උපාසකම්මලා ගිල ඔලුවට පහන් තට්ටු හතක් තියන රුදු බෝධි වටේ ඇවිදිනවා හාමුදුරන්ගේ ඉන්ෂුරන්ස් එක කෙලවෙනවා. ඒක එකක් වැටලා ගිනි ගත්තොත් ආයේ ගින්නින හමුදානවත් නැතර කරන. කියන පුළුවන් තරම් පහන් පත්තු කරන්න එපා. බෑ බෑ බෑ. මේ දවල් 12ට පට්ටමක් දාන්න. පහන් පත්තු කරලා. දැන් බුදුහාමුදුරුවෝ මොනවක්වත් කිව්වේ නැහැ. මම දැක්ක ලොකු ආමුදුර කියන මිසක් අහ. බුදුහාමුදුරුවෝ කට ඕල්ලා කතා කරන්නේ කියලා වැඩක් නැහැ. මෙහෙ ඉඳලා පිටරට ගියේ රටම හොඩේ. මේ ඉන්නේ නම් අමු මොඩේ මේ කට්ටිය. අරු රටම හොඩේ. මේ කරන වැඩ මොකද බුදුහාමුදුරුවෝ දැක්ක බාහපතු කරන්නේ. ඒක හොඳ වැඩේ හැබැයි. නැහැ වෙලා කරුවලේ ඉන්නවා නම් හොඳයි. මේක හිම නෙවෙයි නේද ගිනිනේ නේද කැටස්ට්‍රොෆික් ලෙවල් එකට අනුතුරු අඟනවා. ඒත් පහම්පත් වෙනවා. ඒත් අනුකූලව මේක නෙවෙයි බුදුහාමර සම්මදක්ඛාතා කියලා. ඔබතුළුම පොඩි බුදුහාමෙක් ජීවත් වෙනවා. සතිය කියන්නේ ආයික වඩපාන. ඒක වන්නකොට උඹට තේරෙයි අනුන්ගේ වැරදි නෙවෙයි මම කොච්චර අසතිමත්ද. අන්න ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපා. මේ සතිය වඩන්නේ කොහොමද? මේක බුදුහාමර කියලා කියලා කියනවා. ඒක ඇත්තටම ඒ දේවතාවට ඕනේ මේ ගිනි කුලක පත්තු කරන්න තමයි. පෙන්ලා දෙන්න තමයි. එතකොට චරන්ති විසමං සමේති කියලා විසම ලෝකේ ආ සමලිත හැකිරෙනවා. ලෝකේ ඔක්කොම පව් කරන්නේ. විතර අයයි දන්නේ අයයි ඔක්කොම මමත් දැක්ක තියෙනට පව් කරන්නේ. ඒක විසම බුමක් බිමක්. විසමේ සමන්ති සමන්ති විසමේ සමේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ දිනපොතේ ලියනවා. විසම ලෝකයේ සමහිත ප්‍රත්‍යයම තමයි යෝගාවචරය කියන්නේ. පොළොව මට්ටම් කරන එක නෙමෙයි. ඒක යෝගාවචරයේ බුල්ඩෝසර් වල වැඩ. ඒක මේ පාරවල් හදන එකේ වැඩ. අපිට මේ පොළොව මට්ටම් කරලා ඉල්ලන්න යන්න එපා. ඒක මට වෙන්නේ නැහැ මේ ලෝකේ හතරක් නැහැ. මේ විසම ලෝකේ සමීර කරත්තේ. ඒක ඒක දන්නේ නැති මිනිහට නටන්න බැරි පොරව වැදයි කතාව කියන්නේ. උට කිසිම තැනක කැම්ප් එකක් අහගන්න දන්නේ නැහැ. උට කිසිම තැනක ඇති දේ හැඩගස්සලා ජීවත් වෙන්න හැටි දන්නේ නැහැ. උට සුපර් මාකට් එකෙන් බඩු ඕනේ මේ ඕන දෙයක් කරන්න. සුපර් මාකට් එකේ හරියනම තක උට හරියන්නේ නැහැ. එහෙමනේ ස්කවුට්ලට දෙන්නේ ලීකැලක් ගත්තා කෝටාරක් හදන්න කියලා. ලීකැලකට හැන්දක් හදන්න කියලා. ඊකලකට නම් ධර්තිකපත්තු කරගන්න හැටි කියලා දෙනවා. දැන් මොකක්වත් දන්නේ නැහැ. ඒ කැම්පින් කරනවා. යාම පොඩ්ඩමෙන්ද ගින්දර පත්තු කරන්න වෙනම ටියුබ් එකක් තියෙනවා. ඒක ඇතුළට දාලා පත්තු කරලා පත්තු කරන දරත් ඒ කඩෙන්ම ගේන්න පුළුවන්. මේ ළඟ තියෙන දර ගත්තොත් දර. මේ කැම්ප් එකේ තියෙන දර හොදා ගත්තොත් දර. ගින් ගොඩක් ගැහුවොත් දර. අර අර කියන තැන විතර මේ දසල එහෙමත් කරන්න දෙන්නේ. ඉතින් මේ ගිනිගොඩ පත්තියෙන්ද පේනවා කී දෙනෙක් හම්බ කරගෙන කනවද? මේ කැලේ මිනිහා කියලා කැලේ දර්ශයක් කරන්න ඇවිල්ලා ගිනිගොඩක් පත්තු කරන කහණේකනේ කියන අරගෙන ඔක්කොම ඒ මෙයා හවුස් එකෙන් ගේන්නේ. ලිපත් එහෙන් පත්තු කරන භූමි තෙල් ටිකක් එහෙන් ඒක පොඩි කිව්වක් දෙනවා. දර ටිකක් එහෙන් හරි ගැසලා ගිනිගොඩක් ගහගෙන අර සතුටු වෙනවා අර පොඩි උන්වා. නමුත් ස්කවුටින් වල එහෙම කන්නේ තියෙන්නේ. ඇටි දෙයින් වැඩි කරගෙන යන්නේ. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ අපි බිමට බැස්සුවා. මැසලා අපි ළඟ තියෙන බුද්ධත්වේ පෙන්ලා දුන්නා. එන්න කිව්වා ඒ බුදුහාමරන්ට වැඳපන්. විතරම සතිමත් යන්න. කොයි තැනදී සතිමත් වෙයි ඒ සතිමත් වෙච්ච ගමන් අපි වැරදි ටික පෙන්නන. ඒකට ආතතියක් එයි. වැරදි දකි. අනුන් කිසිම සතියකින් නැති බව උඹට තේරෙයි. මේක මේ විදිහට හදන්න පුළුවන් බව තේරෙයි. හතරෙන්ම අසහනයක් එයි. ඒකයි අසහනේ තියෙන දැන් සතිමත් බව දැනගන්න. යම් වෙලාවක අපිට අසහනයක් ආවනම් දුකක් ආවනම් ඒ සතිය තියෙන නිසා ඇවිල්ලා තියෙන්නේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ පරම දුක්ඛ සත්‍ය කියලා බාරගන්න. ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඒකයි වෙත පැමිණෙන දුක ආර්ය සත්‍යයක් විදිහට බාරගන්න එක සිංහලයා කිව්වේ පැමිණි දුක් පැණිදායි කියලා. දැන් එහෙම සිංහලෝ නැහැ. දැන් ඉන්න සිංහලෝ පැමිණි දුක් ආණ්ඩුව නිසා, පැමිණි දුක් වැස්ස නිසා, පැමිණි දුක් ඍතුව නිසා කැමති දුක් ඇමරිකාව නිසා කියන જાතියක් ඉන්නේ. කැමති දුක් පැනිදා කරගත්තා නම් අපිට එnde එnde එnde නිවනට ලඟ වෙනවා. ඉතින් ඒ දේ බුදුහාමුදුරුවෝ කියවන්න තමයි මේ దేవතාවා ඒ අපරිවිජ්ජ සූත්‍රයේ සඳහන් කරනවා තේ කාලෝ කාලෝ තේසං බුද්ධංතු අවදි වෙන්න කාලයයි ස්වාමීන් වහන්සේ බුද්ධෝත්පාද කාලයයි ඉතින් උඹ දැන් කියනවා ඒ කාලේ නම් දේවතාව ඉන්න වෙලාව බුදුහාමිලා ඇත්ත දැන් බෑ කියලා ඒත් කාලා බුදියන්න කැමතියි. මොකද මේ ශාසනයේ තියෙන. තාමත් ඉන්නවා මේවට දැනගෙන කරන අය. ඒ නිසා තේසං තේසං කාලෝ පබුද්ධන්ති මේ අවදි වෙන්න කාලයයි ඇස්සත්තෝට දකි. කන් ඇත්තෝ අසයි. නැති ඇත්තෝ ගැන කලබල වෙන්න එපා. කියලා දෙන්න යන්නත් එපා. ඒකට වැඩි නිකම් බුද්ධ ආගම ධර්මය අවතක්ෂේප කරනවා. කෙරුවට කමක් නැහැ පශ්චාත්තාපේ. ඒ වෙනුවට Tamanට සංවේග පිහිටවගෙන ඉදිරියට යන්නයි මේ දේවතාවා දේශනා කළා තියෙන නිසා මේ වගේ පිළිසකට ඇර මේක කිව්වට සතුටු වෙන්නේ නැහැ කවුරක්වත්. ඒකත් ඒ කනගාටුයි මොකද තාම සතිය පිහිටලා නැහැ. සතිය පිහිටෝපේ කරන තමයි පිහිටවා ගන්නවා සතිය සතිය දැකලා ඒ තුළින් දකින්න දර්ශනය දැකලා Tamanගේම අඩුපාඩුකම් ටික මේ තව මැරෙන්න තියෙන කාලේ අතරතුර මත්තේ වැඩි නොවීම සඳහා කටයුතු කරනවා නම් දෙයියොත් වඳිනවා. බ්‍රහ්මයොත් වඳිනවා. මිනිස්සු වඳින්නේ නැහැ. මිනිස්සු වඳින්නේ අන්තිමට නේද? ඒක තමයි දෙවියෙක් සාක්ෂි වෙලා තියෙන නිසා අපි යන පාරේ අපේ වැඩ පිළිවෙල අපි සතුට වෙලා අපේම වැරදි ටික දැන ගැනීමේ මාර්ගයක් පිට මිස මෛත්‍රී බුදුහම වෙලා අපේ පිටකල අපේ කොට දමාවි. නැත්නම් අපි පින් කෙරුවට පස්සේ ඒ පින් ඇවිල්ලා අපිට කොට දමාවි. අපිට පහසුකම් සැලසලා දෙවි. ඉන. නමුත් මේ දේ හරියට කාලෝතේ සුපබුද්ධන්තු කියන දේ අපි ළඟ තේරුම් කරගත්තේ නැත්තම් අමාරුයි. අන්න ඒ ටික තේරුම් කරගන්න දෙන්න මේ පැය කාලයක් ගත්තේ. ඒ නිසා සියලු දෙනාට මම කරන්න යන වැඩේ පිළිබඳ ශ්‍රද්ධාව ගෞරවය පහළ වෙලා වැඩි වැඩියෙන් ප්‍රබුද්ධ වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.